සේල සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා අංගුත්තරාපේසෝ චාරිකං කරමානෝ මහතා බික්ඛු සංඝේන සද්ධින් අඩ්ඩතේලසේහි බික්ඛු සතේහි යේන ආපනං නාම අංගුත්තරාපානං නිගමෝ තදවසරේ අස්සෝසී කෝ කේනියෝ ජටිලෝ සමනෝ කලෝ භෝගෝතමෝ සත්‍ය පුත්තෝ සත්‍ය කුලා පබ්බජිතෝ අංගුත්තරාපේසෝ චාරිකං චරමානෝ මහතා භික්ඛෝ සංඝේන සද්ධින් අඩ්ඩතේලසේහි භික්ඛෝ සතේහි ආපනං අනුප්පත්තෝ සංකෝපන භගවන් සංඝෝ සමං ඒවං කල්යාණෝ කිත්ති සද්දෝ අභුග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝහිමං ලෝකං සදේවකං සමාරකං සම්බ්‍රක්මකං සස්සමන බ්‍රාහ්මණින් පයං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බයංජනං කේවල පරිපොන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාශේති සාධෝකෝපන කතාරෝපානං අරහතං දස්සනං හෝති අතකෝ කේනියෝ ජටිලෝ යේන භගවාතේනුපසංඛමේ උපසංඛමේ ත්වා භගවතා සන්දෙන් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නං කෝ කේනියං ජටිලං භගවා ධම්මියා කතාය සන්දස්සේසේ සමාදපේසේ සමුත්තේජේසේ සම්පහන්සේසේ අතකෝ කේනියෝ ජටිලෝ භගවතා ධම්මියා කතාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහන්සිතෝ භගවන්තං ඒ තදවෝච අදිවාසේතු මේ භවං ගෝතමෝ ස්වාතනාය භත්තං සද්ධින් භික්ඛු සංඝේනාති එවං වත්තේ භගවා කේනියං ජටිලං ඒ තදවෝච මහා කෝකේනිය භික්ඛු සංඝෝ අඩ්ඩතේලසානේ භික්ඛු සතානේ සංචේකෝ බ්‍රාහ්මනේසෝ අබිප්පසන්නෝති ဒ ුතියම්පි කෝකේනියෝ ජටිලෝ භගවන් සංඝේ සදවෝච කිංචාපි භෝගෝතම මහා භික්ඛු සංඝෝ අඩ්ඩතේලසානේ භික්ඛු සතානේ අහං ච බ්‍රාහ්මනේසෝ අබිප්පසන්නෝ අදේවාසේතු මේ භවං ගෝතමෝ ස්වාතනාය භත්තං සද්ධින් භික්ඛු සංඝේනාති ဒ ුතියන්ති කෝ භගවා කේනියං ජටිලං ඒතද වෝච මහා කෝ කේනිය භික්ඛු සංඝෝ අඩ තේලසානේ භික්ඛු සතානේ සංචයකෝ බ්‍රාහ්මනේසෝ අබිප්පසන්නෝති තතියම්ති කෝ කේනියෝ ජටිලෝ භගවන්තං ඒතද වෝච කිංචාපි භෝගෝතම මහා බික්ඛු සංඝෝ අඩ තේලසානේ බික්ඛු සතානේ අහං ච බ්‍රාහ්මනේසු අදිප්පසන්නෝ අදිවාසේසු මේ භවං ගෝතමෝ ස්වාතනාය බත්සං සද්ධින් භික්ඛු සංඝේ නාති අදිවාසේසි භගවාතුන්හි භාවේන අත කෝකේ නියෝ ජටිලෝ භගවතෝ අදිවාසනං විදිත්වා උට්ඨායාසනායේන සකෝ අස්සමෝ තේනුප සංකමේ උපසංඛමිත්වා මිත්තාමච්චේ ඥාතිසාලෝ හිතේ ආමන්තේසේ සුනන්තු මේ බන්තෝ මිත්තාමච්ඡා ඥාතිසාලෝ හිතා සමනෝ මේ ගෝතමෝ නිමන්තිතෝ ස්වාතනාය භත්තං සද්ධින් භික්ඛු සංඝේන යේන මේ කාය වෙය්‍යා වටිකං කරෙය්‍යා තාති ඒවං භෝති කෝ කේනියස්ස ජටිලස්ස මිත්තා මච්ඡා ඥාතිසාලෝ හිතා කේනියස්ස ජටිලස්ස පටිස්සුත්වා අප්පේ කච්චේ උද්ධනානේ කනන්ති අප්පේ කච්චේ කට්ඨානේ පාලෙන්ති අප්පේ කච්චේ භාජනානේ දෝවන්ති අප්පේ කච්චේ උදකමනිකං පතිට්ඨා පෙන්තේ අස්සේ කච්චේ ආසනානේ පඤ්ඤාතෙන්තේ කේනියෝ පන ජටිලෝ සාමඤ්ඤේව මණ්ඩල මාලං පටියාදේති තේනකෝ පන සමයේන සේලෝ බ්‍රාහ්මනෝ ආසනේ පටිවසති තින්නම් වේදානම් පාරගෝ සනිගණ්ඩෝ කේටු බහනං සාක්කරප්ප දේදානං ඉතිහාස පංචමානං පදකෝ වෙය්‍යාකරණෝ ලෝකායත මහා පුරිස ලක්ඛනේසු අනවයෝ තීනච මානවක සතානේ මන්තේ වාචේතේ තේන කෝපන සමයේන කේනියෝ ජටිලෝ සේලේ බ්‍රාහ්මනේ අබිප්පසන්නෝ හෝති අතකෝ සේලෝ බ්‍රාහ්මනෝ තීනේ මානවක සතේහි පරිවුතෝ ජංගා විහාරං අනුචංකම මානෝ අනුවිචරමානෝ යේන කේනියස්ස ජටිලස්ස අස්සමෝ තේනුපසංඛමේ අද්දසාකෝ සේලෝ බ්‍රාහ්මනෝ කේනියස්ස ජටිලස්ස අස්සමේ අප්පේ කච්චේ උද්ධනානේ කනන්තේ අපේ කච්චේ කට්ඨානේ පාලෙන්තේ අපේ කච්චේ භාජනානේ දෝවන්තේ අපේ කච්චේ උදකමණිකං පදෙට්ඨාපෙන්තේ අපේ කච්චේ ආසනානේ පඤ්ඤාපෙන්තේ කේනියම් පන ජටිලං සාමඤ්ඤේව මණ්ඩලමාලං පටියාදෙන්තං දිස්වාන කේනියං ජටිලං ඒතදබෝච කින්නබෝතෝ කේනියස්ස ආවාහෝ වා භවිස්සති විවාහෝ වා භවිස්සති මහායඤ්ඤෝ වා පච්චුපට්ඨිතෝ රාජා වා මාගදෝ සේනියෝ බිම්බිසාරෝ නිමන්තිතෝ ස්වාතනාය සද්ධින් බලකායේනාති නමේ භෝසේල ආවාහෝ භවිස්සති නපි විවාහෝ භවිස්සති නපි රාජා මාග දෝසේනියෝ බිම්බිසාරෝ නිමන්තිතෝ ශාසනාය සන්ධින් බලකායේන අපිච කෝමේ මහායඤ්ඤෝ පච්චුපට්ඨිතෝ අත්තිබෝ සමනෝ ගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලාපබ්බජිතෝ අංගුත්තරාපේසු චාරිකං චරමානෝ මහතා භික්ඛෝ සංඝේන සද්ධින් අඩ්ඩතේලසේහි බික්ඛු සතේහි ආපනං අනුප්පත්තෝ සංකෝපන භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සන්ධෝ අභුග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සෝමේ නිමන්තිතෝ ස්වාතනාය භක්ඛං සද්ධින් වික්ඛු සංඝේනාති බුද්ධෝති බොහෝ කේනිය වදේසේ බුද්ධෝති බොහෝ සේල වදාමේ බුද්ධෝති බොහෝ කේනිය පදේශේ බුද්ධෝති බොහෝ සේල වදාමි බුද්ධෝති බොහෝ කේනිය පදේශේ බුද්ධෝති බොහෝ සේල වදාමි තේ අතකෝ සේලස්ස බ්‍රාහ්මනස්ස ඒතද හෝසි ගෝසෝපි කෝ ඒසෝ දුල්ලභෝ ලෝකස්මින් යදිදම් බුද්ධෝති ආගතානිකෝ පනස්මාඛං මන්තේ සෝද්වත්තින් සමහා පුරිස ලක්ඛනානි යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස ද්වේව ගතියෝ භවಂತಿ අනඤ්ඤා සචේ අගාරං අජ්ජාවසති රාජා හෝති චක්කවත්ති ධම්මිකෝ ධම්ම රාජා චාතුරන්තෝ විජිතාවේ ජනපදත්තාවරයප්පත්තෝ සත්තරතන සමන්නාගතෝ තස්සිමානේ සත්තරතනානේ භවන්ති සේයතේදම් චක්කරතනං හත්තිරතනං අස්සරතනං මනිරතනං ඉත්තිරතනං ගහපතිරතනං පරිනායක රතනමේව සත්තමං පරෝ සහස්සං කෝ පනස්ස පුත්තෝ භවිස්සන්තේ සෝරා වේරංග රෝපා පරසේන පමද්දනා සෝයිමං පඨවෙන් සාගර පරයන්තං අදණ්ඩේන අසස්සේන ධම්මේන අභිවිජය අජ්ජාවසති සචේ පනාගාරස්මා අනගාරියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවට්ඨච්ඡදෝ කහං පන භෝකේනිය ඒතරහේ සෝභාංගෝතමෝ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝති එවං වුත්තේ කේනියෝ ජටිලෝ දක්ඛිනං වාහොං පග්ග හේत्वा සේලම් බ්‍රාහ්මණං ඒතදවෝච යේනේසා භෝසේල නීලවන රාජේති අත කෝසේලෝ බ්‍රාහ්මනෝති හි මානවක සතේහි සද්ධින් යේන භගවාතේන ප්‍රසංකමේ අතකෝ සේලෝ බ්‍රාහ්මනොත් තේ මානවකේ ආමන්තේසී අපසද්දා භොන්තෝ ආගච්ඡන්තෝ පාදේ පාදන්නික්ඛේ පන්තා දුරාසදා හිතේ භගවන්තෝ සීහාව ඒකචරාම් යදාචාහං බොහෝ සමනේන ගෝතමේන සද්ධින් මන්තේයං මාමේ බොන්තෝ අන්තරන්තරා කතං ඕපාතේත කතා පරියෝසානං මේ බවන්තෝ ආගමෙන්තෝති අත කෝසේලෝ බ්‍රාහ්මනෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමේत्वा භගවතා සන්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං බේති සාරත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝසේලෝ බ්‍රාහ්මනෝ භගවතෝ කායේ ද්වත්තින් සමහා පුරිස ලක්ඛනානේ සමන්නේසේ අද්දසා කෝසේලෝ බ්‍රාහ්මනෝ භගවතෝ කායේ ද්වත්තින් සමහා පුරිස ලක්ඛනානේ යේ බුයේන ඨපෙත්වා ද්වේ ද්වේෂෝ මහා පුරිස ලක්ඛනේසෝ කංකහති විචිකිච්ඡති නාදේ මුච්ඡතින සම්පසේදතේ කෝසෝ හිතේ ච වත්ථ ගොයිහේ පහෝත ජීවහතාය ඡාති අතකෝ භගවතෝ එතද හෝසි පස්සතේ කෝමේ අයං සේලෝ බ්‍රාහ්මනෝ ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානී යේ බුයේන ඨපෙත්වා ද්වේ ද්වේසෝ මහා පුරිස ලක්ඛනේසෝ කංඛතේ විචිකිච්ඡතේ නාදේ මුච්ඡතේ න සම්පසේදතේ කෝසෝ හිතේ ච වත්ථ ගොයිහේ පහෝත ජීවතාය ඡාති අතකෝ භගවා තථා රූපං ඉද්ධාභේ සංඛාරං අபிසංඛාති යථා අද්දස සේලෝ බ්‍රාහ්මනෝ භගවතෝ කෝසෝ හිතං වත්ත ගුයිහං අතකෝ භගවා ජීවහං නින්නාමෙත්වා උභෝපි කන්නසෝතානේ අනුමසේ පරිමසේ උභෝපි නාසිකාසෝතානේ අනුමසේ පරිමසේ කේවලම්පේ ලලාට මණ්ඩලං ජීවහාය ඡාදේසේ අතකෝ සේලස්ස බ්‍රාහ්මනස්ස ඒකදෝසි සමන්නාගතෝ කෝ සමනෝ ගෝතමෝ ද්වත්තිංස මහා පුරිස ලක්ඛනේහි පරිපුන්නේහි නෝ අපරිපුන්නේහි නොචකෝනං ජානාමි බුද්ධෝ වා නෝ වා සුතං කෝපනමේ සංබ්‍රාහ්මනානං වුද්ධානං මහල්ලකානං ආචාර්ය පාචරියානං භාසමානානං යේතේ භවන්ති අරහන්තෝ සම්මා සම්බුද්ධා තේ සකේ වන්නේ බංජමානේ අත්තානම් පාතු කරොන්ති යන්නෝනහං සමනං ගෝතමං සම්මුඛා සාරුප්පාහේ ගාථාහේ අබෙත්ථ වේයන්තේ අතකෝ සේනෝ බ්‍රාහ්මනෝ භගවන්තං සම්මුඛා සාරුප්පාහේ ගාථාහේ අබෙත්ථ වේ පරිපුන්න කායෝ සුරුචි සුජාතෝ චාරු දස්සනෝ සුවන්න වන්නෝසි භගවා සුසුක්ක දාටෝසි විරියවාන් නරස්සහි සුජාතස්ස යේ භවಂತಿ ව්‍යංජනා සම්දේතේ තව කායස්මින් මහා පුරිස ලක්ඛනා පසන්න නෙත්තෝ සුමුකෝ බ්‍රහා උජෝ පතාපවාන් මජ්ජේ සමන සංඝස්ස ආදින්චෝව විරෝච්චසි කල්යාණ දස්සනෝ භික්ඛෝ කංචන සම්නිභත්තචෝ කින්තේ සමන භාවේන එවං උත්තම වන්නිනෝ රාජා අරහසේ භවිතුං චක් භික්ඛවන්ති රතේ සබෝ චතුරන්තෝ විදිතාවි ජම්බු සණ්ඩස්ස ඉස්සරෝ කත්තියා භෝගී රාජානෝ අනුයුන්තා භවන්තු තේ රාජාබිරාජා මනුජින්දෝ රජ්ජං කාරේහි ගෝතම राजाहमस्मि शेलाति धम्म राजा अनुत्तरो ධම්මේන චක්කං වන්තේ මේ චක්කං අපපතිවත්තියං සම්බුද්ධෝ පටිජානාසේ ධම්ම රාජා අනුත්තරෝ ධම්මේන චක්ඛං වන්තේති ඉති භාසසෙ ගෝතම කෝනුසේනාපති භෝතෝ ශාවකෝ සත්තුරන්වයෝ කෝතේ ඉමං අනුවත්තේති ධම්මචක්ඛං පවත්තිතං මයා පවත්ති සංචක්ඛං ධම්මචක්ඛං අනුත්තරං සාරිපුන්තෝ අනුවන්තේති අනුජාතෝ තථාගතං අබිඤ්ඤේයං අබිඤ්ඤාතං භාවේ සම්බංච භාවිතං පහතම්බං පහේනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන විනයස්සුමයි කංකං අධිමුච්ඡස්සු බ්‍රාහ්මන දුල්ලබන් දස්සනම් හෝති සම්බුද්ධානං අබින්හසෝ ये संवेदुल्लभो लोकोपातु भावो अबिन्हसो सोऽहं राक्मन सम्बुद्धो सल्लकन्तो अनुत्तरो ब्रह्मभूतो अतितुलो मारसेनपमन्दनो सम्बामिन्ते वसे खन्त्वा मोदामि अकुतो भयो ඉමං බොන්තෝ නිසාමේත යතා භාසතේ චක්කුමා සල්ලකන්තෝ මහාවීරෝ සීහෝව නදති වනේ බ්‍රහ්ම භූතං අතිතුලං මාරසේනප් පමන්දනම් කෝදිස්වානප් පසේ දෙය්‍ය අපි කන්හා භේජාතිකෝ යෝ මං ඉච්ඡති අන්වේතු යෝ වානිච්ඡතු ගච්ඡතු ඉදාහං පම්බජෙස්සාමි වරපඤ්ඤස්ස සම්තිකේ ඒතඤ්ඤේ රොච්ඡති භෝතෝ සම්මා සම්බුද්ධ ශාසනං මයන්ති පම්බජෙස්සාම වරපඤ්ඤස්ස සම්තිකේ බ්‍රාහ්මනාති සතා ඉමේ යාචන්ති පංජලී කතා බ්‍රහ්මචරයන් චරේස්සාම භගවා තව සම්තිකේ ස්වාක්ඛාතං බ්‍රහ්මචරයන් සම්දිට්ඨිත මකාලිකම් යත්ත අමෝඝා පම්බංජා අප්පමත්තස්ස සික්ඛතෝති අලත්ත කෝසේලෝ බ්‍රාහ්මනෝ සපරිසෝ භගවතෝ සම්තිකේ පම්බංජං අලත්ත උපසම්පදම් අතකෝ කේනියෝ ජටිලෝ තස්සාරත්තියා අච්ඡයේන සකේ අස්සමේ පනේතං පාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා භගවතෝ කාලං ආරෝචාපේසේ කාලෝ භෝගෝතම නිච්චිතං භත්තන්තේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය යේන කේනියස්ස ජටිරස්ස අස්ස මෝතේනුපසංකමේ උපසංකමේत्वा පඤ්ඤත්තේ ආසනේ නිසේදේ සද්ධෙන් බික්ඛු සංඝේන අතකෝ කේනියෝ ජටිලෝ බුද්ධ පමුඛං බික්ඛු සංඝං පනේතේන කාදනීයේන භෝජනීයේන සහත්තා සන්තප්පේසේ සම්පවහරේසේ අත කෝකේනියෝ ජටිලෝ භගවන් සංබුද්ධාවින් ඕනිත පත්තපානිම් අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කෝකේනියං ජටිලං භගවා ඉමාහි ගාතහාහි අනුමෝදී අග්ගේ හොත්ත මුඛායඤ්ඤා සාවෙන්තේ ඡන්දසෝ මුඛං රාජා මුඛං manussානම් නදීනං සාගරෝ මුඛං නක්ඛන්තානං මුඛං ඡන්தோ ආදින්චෝ තපතං මුඛං පුඤ්ඤං ආකංකමානානම් සංඝෝ වේ යජතං මුඛන්ති අතකෝ භගවා කේනියං ජටිලං ඉමාහි ගාතාහි අනුමෝදිත්වා උත්ථායාසනා පක්ඛාමි අතකෝ ආයස්මා සේලෝ සපරිසෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්තාය කුලකොත්තා සම්මදේව අගාරස්මානගාරියම් පබ්බජන්තේ තදනොත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහාසේ කීනා ජාතේ වසිතම් බ්‍රහ්මචර්යං පතං කරණීයම් නාපරං ඉත්තත්ථායාති අබ්භඤ්ඤාසේ අඤ්ඤතරෝච කෝපනායස්මා සේලෝ සපරිසෝ අරහසං අහෝසි අතකෝ ආයස්මා සේලෝ සපරිසෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමෙත්වා ඒකං සංඛීවරං කତ୍වා යේන භගවාත්තේන අංජලින් පනාමෙත්වා භගවන්තං ගාථාය අජ්ජභාසී යන්තං සරණමාගම්ම ඊතෝ අට්ඨමි චක්කුමාන් සත්තරත්තේන භගවා දන්තම් හා තව ශාසනේ තුවම්බුන්දෝ තුවං සන්තහත් තුවම් මාරාභිභූමුනිම් තුවං අනුසයේ චත්වාත්තින්නෝ තාරේ සිමං පජම් උපදේතේ සමතික්කන්තා ආසවාතේ පදාලිතාං සීහෝව අනුපාදානෝ පහේන භය බේරබෝං භික්ඛවෝති සතායිමේ තිට්ඨන්ති පංජලී කතාම් ආදේ වීර පසාරේහි නාගා වන්දන්තු සත්තුනෝති සේලසුත්තං ဒ ුතියං